තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි බෞද්ධයා නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙනෙන තවත් එක් සද්ධර්ම දේශනාවක් මෙලෙසින් ඔබට ශ්‍රවණය කරන්නට ඉඩහසර සලසා දෙන්නටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි අද දින මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ පරිවේනාචාර්ය ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමින්වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදුනහත පවත්වා වන්දනා කරමු සාදු සාදු සාදු පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබට ශ්‍රවණය කරන්නට ඉදහසර සලසා දෙමින් ධර්ම දානමය කුසලය સિદ્ધ කරගන්නට යෙදෙන්නේ අංක 419 දම්පිටිය වත්ත තෝරයාය කුරුණෑගල යන ලිපිණේ පදිංචි පී.බී. බන්දුසේන මහතා ඇතුළු දූදරු ඥාති හිතවතුන් විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූරකව ආරාධනා කල්පනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාතු සාතු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අචිරං වතයන් කායෝ පතරින් අදිසෙසති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං තීති කුරුණෑගල ප්‍රදේශයේහි වැඩ සිටින පූජනීය මහා සංඝයා වහන්සේලාගෙන් අවසරයි ඒ වගේම කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධිපති බෞද්ධ රූපවාහිනී සහ ගුවන් විදුලියෙහි අධ්‍යක්ෂක දූරන්දර අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු රටවාසී ලෝවාසී පින්නති මහා සංඝ රත්නයේ අවසරයි මේ පැයට නියමිත සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන අංක 419 දම්පිටිය වත්ත තෝරයාය කුරුණෑගල ලිපිනෙහි පදිංචි පී.බී. බන්දුසේන මහත්මයා පුතණුවන් පී.බී. චමින්ද ජයනාත් දුව පී.බී. අචිනී දිල්රුක්ෂේද සිල්වා එවැගේම පීබී තනෝජා දිරුක්ෂිද සිල්වා බෑනනුවන් නිමල් රණසිංහ යේලි දර්ශනේ ශාලි ප්‍රනන්දු එවැගේම මිනිබිරි පිරිස තිසරි කාවෙන්දියා එවැගේම නවින්දී චනිත්මා තිනුජ ප්‍රහාන් යන පවුලේ හැම දෙනෙක්ම දායකත්වයේ දරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මාස 3කට යාදී භවාන්තරගත වන්ට යෙදුන සදාදරණීය මෑණියන් සිහිපත් කරලා බීතා රණවීර මෑණියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන පින්කමෙහි ධර්මදේශනාව සඳහායි ඔබ සම්බන්ධ වෙන්නේ මේ පරලොවගේ මෑණියන්ටත් සහදී ඥාති වර්ග පරම්පරාවේ සිළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ සද්ධර්ම දේශනාව ධර්ම දානයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ අද වේත්තන්ගේ ධර්ම දේශනාව පැවැත්වෙනකොට මේ බුදුහාමුදුරුවන්ගේ දහමේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න විදිය උන්වහන්සේ කියලා දීලා තියෙනවා. අනෙත් එක තමයි ලෝකෝත්තර ජීවිතේ සාර්ථක කරගන්න විදිය කියලා දීලා තියෙනවා. ලෞකිකත්වයේ සාර්ථකත්වයටත් ලෝකෝත්තරත්වයේ සාර්ථකත්වයටත් මාර්ග දෙකක් උන්වහන්සේ අනුදැනව දාරනවා. ඒ කියන්නේ ගිහියෙක් වශයෙන් ජීවත් වෙන ප්‍රතිපදාව කියලා දීලා තියෙනවා. හැමෝටම පැවිදි වෙන්න ඕනේ කියන එක උන්වහන්සේ සිහිපත් කරලා නැහැ. ගිහියත්ෝද කුසල් වැඩුවොත් නිවන් දකිනවා. ඒ නිවන් දකින මාර්ගයට පහසුවක් පැවිදි ජීවිතයක ඇත්තට ගෙහියන්ට කියන උදාහරණයකට හරියට පිල් විහිදගෙන ඉන්න මොනරෙක් වගේ නේද? මොනරට ඉගිලෙන්න බෑ එච්චර දුර. හැබැයි ලස්සනයි. පිල් විහිදුවාම එයා නටන්න පටන් ගත්තාම හරිම ලස්සනයි. පැවිද්දට උන්වහන්සේ උපමාවකට ගත්තේ හංසය. හංසයට පුළුවන් කිරින් දියර වෙන් කරලා ගන්න. කිරි වතුරයි එකතු කළොත් ඒ දෙක වෙන් කරගන්න පුළුවන් එකම පක්ෂයා තමයි හංසයා. පැවිදිකම වටිනවලු ලෝකෝත්තර ජීවිතේ ලෞකික ජීවිතේ තියෙන වෙනස අඳුන ගන්න. ඒ නිසායි උන්වහන්සේ මතක් කළේ පැවිදි බව ෂණ සම්පත්තියක්. ඒකට පින තියෙන්න ඕන. ඒ නිසා ගිහියත්තන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ගිහි විනයක් කියලා විනයක් තියෙනවා. පැවිද්දන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පැවිදි විනයක් තියෙනවා. ඒකට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. මොකටද පැවිදියත්තන්ගේ ජීවිතය හදාගන්නේ. ඒකේ තමයි තියෙන්නේ සතර පාරාජිකා, සේකියා මේ කියන ශික්ෂාපද තියෙනවා. ගිහියත්තන්ගේ ජීවිතයේ විනය තමයි පංචශීල ප්‍රතිපදාව. පංචශීලයේ යමෙක් ආරක්ෂා කරනවා නම් වෙන දෙයක් නෙමෙයි පංචශීල. සිල්පද පහ ආරක්ෂා කරනවා නම් තුනුරුවන් සරණ ගිහිල්ලා. ඒකනාට යන්න පුළුවන්ලු නිම්මාන රති ආදී වූ දිව්‍ය ලෝකවලට යන්න පුළුවන්. එවැගේම සුභකින්නක කියන දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්. එතකොට ඔයත් බලයි හාමුදුරු මොකද්ද මේ කියපු දිව්‍ය ලෝක දෙක. සුභකින්නක කියන දිව්‍ය ලෝකයේ නිර්මාණය වෙන්නේ කයින් වැරදි වැඩ කරන්නේ නැති. වචනයෙන් වැරදි ක්‍රියාවන් ප්‍රකාශ කරන්නේ නැති. මනසෙන් වැරදි සිතුවිලි ගොඩනගන්නේ නැති. ජීවිත පරිත්‍යාගයෙන් පටිවිරතෝ හෝතේ පානාති පාතා පරපණ නසනයකින් මං වලකිනවා තව පිරිසකට උපදෙස් දෙනවා මම කරන්නේ නැහැ. ඔන්න ඕකෙන් වලකින කෙනෙක් ඉන්නව නම් බුදුහාමුදුරු මතක් කරනව පින්වතුනේ ගිහිල්ල උපදින්නේ සුභකින්නක කියන දිව්‍ය ලෝකේ. සුභකින්නක කියන දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට කවදාකවත් දුකක් නැහැ. දැන් අපිට දුකක් නැතුව තියනවාද? බලන්නකෝ. එක වේලක් නොකා හිටියොත් කුසගින්න නිසා දුක දැනෙනවා. නේ? වාහනයක් නැතුව පයින් යන්න හිටියොත් දුක දැනෙනවා. කුඩයක් නැතුව අවුව යන්න හිටියොත් දුක දැනෙනවා. ඒ විදිහට දුකක්වත් නැලු සුභකින්නක කියන දිව්‍ය ලෝකේ. එහි කෑම බීම පිළිබඳව සැප සම්පත් පිළිබඳව කල්යාණ මිත්‍රයෝ පිළිබඳව කිසිම දුකක් නැහැ. අපේ ජීවිතේම තියෙන්නේ මොනවද? දුක. දැන් ඕක මතක් වුණේ කොළඹ ඉඳලා අද මෙහෙට වඩිනකොට අවුරුදු 10ක් අමතක වෙච්ච දුක දැනුණා. ඒ තමයි චෙක් පොයින්ට් 11යි. පන්නික් මේ හයිවේ එකේ කියන්නේ අධිවේගී මාර්ගයට ඇතුල් වෙන තැන ඉඳලා ඔයත්තන්ගේ බණගෙදරට කිලෝමීටරයක් එහා පැත්තෙන් තියෙනවා පොලිසිය ළමයිනුයි යුද හමුදාවේ ළමයි. වැඳලා කියනවා හාමුදුරුවනේ බලන්ට අවසර දෙන්න. මොනෝ කරන්න දෙපා කියන්නේ? හිතන්න මිනිස්සුන්ගේ තියෙන දුසිල්වන්තක මෙහි විපාක. මොනවද? පරපණ නසන එකේ ආදීනව දන්නේ නැහැ. ඝාතනයක් සිද්ධ කළාම සිද්ධ වෙන විපතේ අකුසලයේ විපාකය දන්නේ නැහැ. ඒ නිසා අපේ බුදුහාමුදුරුව තමයි පින්නතුනි කියලා දුන්නේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා නහනෙයන ගාතේ. ඔයත් අංගේ ගෙවල් වල කටපාඩම් කරගන්න උනෝයි ගාතාව. මොකද්ද? සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ කියලා කිව්වේ සියලුම සත්වයෝ. දැන් බලන්න ලෝකේ එහෙම දර්ශනයක් තියනවද කියලා හොයලා බලන්නකො. සබ්බේ කියලා කිව්වේ සියලුම සත්වයෝ. ඒ කියන්නේ ওই කරණීය මෙත්ත සූත්‍රය ඔයත් කියනවනේ. මොකද්ද කියන්නේ? දීගා වායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ඨා වායේ වාද්දිට්ඨායේච দূරේ වසන්ති අවිදූරේ හරීම බරවතන වචන ටිකක් කියනවා මොනවද දීඝා වායේ මහන්තාවා දීර්ඝ සත්තුන්ද ඒ කියන්නේ දිගින් වැඩි සත්තුන්ට මහන්තාවා විශාල සත්තුන්ට ඒ කියන්නේ ප්‍රමාණයෙන් විශාල සත්තු මජ්ක්‍ධිමා රස්ස කානුක තූලා මධ්‍යම ප්‍රමාණයේ සත්තුන්ටද ඇසට පෙනෙන නොපෙනෙන සත්තුන්ටද ඉහළ ආසේ සිටින මහ පොළවේ සිටින සතුන්ටද මම මෙත් පඩනවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ කියන්නේ ඝාතනයකින් තොරව අභේදානය දෙන්න අපි ඉගෙන ගත්තේ තුන් ලෝකයක් සනසාව දහල් බුදුහාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න උන්වහන්සේගේ පාරමිතාවන් වල. උන්වහන්සේ ඒ නිසා මතක් කරනවා මහණනේ එහෙම ඉන්න සියලුම සත්වයෝ සබ්බේ කිව්වේ වචනේ. ඒ කියන්නේ මිනිස්සු විතරක් නෙවෙයි. බෞද්ධාගමික ඇත්ත විතරකුත් නොවේ. වෙන යම් ආගමික ඇත්ත විතරකුත් නෙවෙයි. gedara ඉන්න බලු පැටිය පිටේ ඉන්න බලු පැටිය කියලා ભેදයකටත් නෙමෙයි. සබ්බේ කියලා කිව්වේ සියලුම. එතකොට සියලුම සත්වයෝ සබ්බේ තසන්ති දණ්ඩස්ස දඬුවක් නැත්තම් දණ්ඩක් අරගෙන ගහනවට අකමැති. පැතු හිතනවද කැමති කියලා. කිසිම කෙනෙක් දඬුව මට කැමති නෑ. ඔයත් උන්ගේ දරුවෙකුට අම්මා සරණම් මොකද වෙන්නේ? ඒ දරුවට පේන්නම බැරි කෙනා තමයි ගෙදර ඉන්න අම්මා. හදපු කඩපු එක ඇත්ත ඒක එක. හැබැයි අම්මා සරණන් දරුවෙක් කිට්ටු වෙන්නේ නැහැ. තාත්තා සරණන් ඒත් එහෙමයි. අප්පෝ හාමුදුරුවනේ තාත්තා නම් ගිලිපපුරක් වගේ. කිට්ටු වෙන්න බෑ කියනවා. මොකක් නිසාද? දඬුවමක් කරලා තියෙන බය නිසා. එහෙනම් හදපු වඩපු දරුව දඬුවමට බයයි නම් Tamange ලේත් එක්ක නෑදෑකමක් නැති සත්වයෝ කොහොම බයක් ඇතිද? ඒ නිසා කියනවා භාග්‍යවතුන් වහන්සේ සබ්බේ භායන්ති මච්චුනෝ මච්චුනෝ කියලා කියන්නේ මරණයට. සියලුම සත්වයෝ බයයිලු පින්නතුනි මොකටද? මරණයට. කුකුලත් එකයි ඌරත් එකයි අලියත් එකයි අශ්වයත් එකයි මනුෂ්‍ය මමත් එකයි ඔය ඇත්තොත් එකයි. සියලුම සත්වයෝ මරණයට බයයි කියන. කවුරු ඇතුළුවද? මම ඇතුළු. ඒ නිසා උන්වහන්සේ මතක් කරනවා අත්තානං උපමං කତ୍වා ජීවිතේ මිනිස්සුන්ට මෙත් වඩන්න කියලා කියන්නේ තමන් තමන්මම උපමාවකට අරගෙන මට යමෙක් ගහනවට මම අකමැති මෙන්ම මම ගසන කිසිම කෙනෙක් ඒ දඬුවමටද බයයි. අත්තානං උපමං කත්වා තමන් උපමාවකට අරගෙන බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවද මහණනි මම උපමාවකට ගන්න කියලා. මහණනි දෑක සවුදෙනම උපමාවකට ගන්න කියලා. මහණනි 80 මහා ශ්‍රාවකයෝ උපමාවකට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ පින්නතුනි මතක් කරන්නේ නැහැ. උන්වහන්සේ මතක් කරන්නේ අත්තානං උපමං කර්ත්වා. තම තමන් තමන් උපමාවකට ගන්න කියනවා. අනුන් නෙමෙයි තමන් තමන් උපමාවකට ගන්න. නහනෙය්‍ය නඝාතේ. එහෙම හිතලා කිසිම කෙනෙක් ඝාතනය කරන්න එපා කියනවා. මරන්න එපා කියලා කියනවා. වදහිංසා දුක් දෙන්න එපයි කියලා කියනවා. එහෙම දුක් දෙන ඇත්තු බුදුහාමුදුරු මතක් කරනවා පරං මරණා දුක්ගතින් විනිපාතං මරණට පස්සේ ස්වර්ගයේ ගිහිල් උපදින්නේ නැහැ කොහෙද ගිහිල් උපදින්නේ පරං මරණං දුක්ගතින් මරණට පස්සේ නියත වශයෙන් උපදින්නේ කියනවා දුගතියේ ගිහිල්ලා නිරයේ ගිහිල්ලා සතර අපායේ ගිහිල්ලා සතර අපායේ ගිහිල්ලා උපදින සත්වයන්ගේ නිර්සත්වයන්ගේ ස්වභාවයක් තියෙනවා පින්නතුනේ ඒ තමයි ඔය කේක නිරයන් තියනවා විවිධ දුක් දෙන විවිධ නිරයන්. එක නිරයක් තියනවා අසිපත් නිරය කියලා. අසිපත් කියලා කියන්නේ මොකටද? කැපෙන ස්වરૂපයකින් යුක්ත. ඒ කියන්නේ විවිධ ගස් වර්ග තියෙනවා 30ක් තල වගේ. දැන් ඔයත් දන්නවා ගමේ අද තමයි තාප්පයක් දාලා තියෙන්නේ. මේ දැලක් ගහලා තියෙන්නේ අද වර්තමානයේ. ඉස්සර පරණ ගෙවල් වල තිබුණා පතොක් වැටක් හදලා. ඒ පතොක් වැටේම තියෙන්නේ කටු. එතකොට කිසිම සත්වයකට අල්ලපු ගෙදරට යන්න බෑ. ඒ ගහේ මුලේ ඉඳලා උඩ දක්වාම තියෙන්නේ කටු වලින් පිරීලා. ඒන්නේ ඊටත් වඩා තියුණු ආයුධයක් වගේ තියෙන කැපෙන තියුණු ආයුධයක් ඉක්ටවල තියනවා වගේලු අසිපත් නරකය නිරය. ඕපපාතික නිරිසත්වය උපදිනවලු. මොනව කරන නිරිසත්වයෝද? පව් වැඩ කරන නිරිසත්වයෝ. පව් වැඩ කරන නිරිසත්වයෝ තම තමන් කළ කුසල අකුසල කර්මවල විපාක විදියට. ඒ කියන්නේ දැන් මම පව් කළා කියලා හිතන්නකෝ. චන්දිම ස්වාමීන් වහන්සේ ප්‍රාණඝාත කළා. අදත්තා දාන කළා. කාමේසු මිච්ඡාචාර කළා. මුසාවාදා කළා සුරාමේරය කළා. දැන් මැරෙන්නේ මම. අපවත් වෙනවා කියලා වචනකින් කිව්වට ඒක ස්වාමින් වහන්සේ කෙනෙක් නිසා අපවත් වෙනවද මැරෙනවද කියලා ජීවිතේ තීන්දුව කරන්නේ මම කරපු කුසල අකුසලත් එක්ක. නේ? මම නදන්නේ ගිහියෙක් වගේ ජීවත් වුණාද පැවිද්දෙක් වගේ ජීවත් වුණාද කියලා. ඒක බලන් ඉන්න ඇත්තන්ට කියන්න බෑ. මට ඔයත්තු ගිහියොද කියලා කියන්න බෑ. කියන්නේ උපාසක ගිහියත්තුද කියලා කියන්න පුළුවන්. කියන්න බෑ. ඇඳුමක් ඇඳන් හිටියට සුදු පාටට හිටියට හරි සංවරව හිටියට මට කියන්න බෑ ඔයත්තු සීල සම්පන්නයි කියලා. කියන්න පුළුවන් ඔයත්තන්ගෙම හිතට අවංකව. එනිසා සීල් සමාදන් වෙන්න ඕන, ගුණවන්ත වෙන්න ඕන, ශ්‍රුතවන්ත වෙන්න ඕන, වීර්ය උත්තාන සති සමාධි ප්‍රඥා තියෙන්න ඕන Tamanට Taman අවංක විදියට. එතකොට අපි කරන කුසල අකුසල කර්මවලට පිනතුනේ ගිහිල් උපදිනවා අසිපත් නරකයේ කියන නිර්ලෝකයේ ගිහිල්ලා. එහි උපදින්නේ කම්මස්ස කෝමී කම්මදායාදෝ කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति ඒ කියන්නේ තම තමන් කළ පව් වලට තම තමන් උපදිනවා. මම කරපු අකුසල කර්ම නිසා මගේ අම්මා නිරයට යන්නේ නැහැ. මම කරපු අකුසල කර්ම නිසා මගේ තාත්තා නිරයට යන්නේ නැහැ. හැබැයි මම කරන කුසල සම්පatti නිසා මගේ දෙමව්පියෝ සුගතියට යනවා. ඒ නිසායි කියන්නේ පැවිදි බිමටපත් වුණොත් හතර වර්ගයක් නිවන් දකිනවා කියලා. ඇයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලවේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමා බුදු පුතෙක් තනා පූජා කළේ ඒ අම්මා සතර වර්ගයට අයිති වෙනවා මගේ කුසේ හදපු දරුවා පින්වන්තයි ඒ පින මට හිත පහදෙන නිසා කුසලය උපදිනවා දැන් මම බණ කියන මගේ අම්මා දකිනකොට සතුටු වෙනවා ඒ සතුටු වෙන්නේ බුදු පුතෙක් හදව නිසා එතකොට ඔබ හිතන්න කුසලයට සිත පහදගත්තාම සුගතියේ ගිහින් උපදිනවා. හැබැයි අකුසල් කර්ම කරන්නේ අම්මා තාත්තා නිසා නෙවෙයි. දැන් ඔයත්තන්ගේ අම්මා කවදාකවත් ඔයත්තන්ට කිව්වද පුතේ පානාති පාතා කඩන්ද ඒ කියන්නේ සත්තු මරන්න පුතේ හොරකම් කරන්න හොරකම් කරලම ජීවත් වෙන්න පුතේ පුළුවන් තරම් බොරු කියන්න බොරුවෙන්ම ජීවත් වෙන්න පොතේ කාමේ වරදවා හැසිරෙන්න ඒක තුළම ජීවිතේ හදාගන්න පුළුවන් තරම් පුතේ බොන්න. ඔවයි ගන්නවද? ඕව කවදාකවත් අම්මයි අප්පච්චි උගන්වන්නේ නැහැ. අම්මා තාත්තා ඒක කලක් කරන්නේ දරුවන්ට හොරේ. සමාජයේ තියෙන දේ මම මතක් කළේ. ඇයි එහෙම හොරෙන් හරි කරන්නේ? දරුවන්ට මේක පෙනුනොත් දරුවෝ මේක සිද්ධ කරනවා මම කරන්නේ පවක්. ආන්ගේ අම්මයි තාත්තයි හිතන්නේ පින්නතෝනේ දරුවෝ පවෙන් වළකවන්න ඕනෑ කියලා. එහෙනම් පව් වැඩක් අපි කළොත් අම්මා නිරයට යන්නේ නැහැ කිව්වේ ඒක නිසා. තුන් හිතකින්වත් දෙමව්පියෝ දරුවෝ අකුසලේ යොදවන්නේ නැහැ. හැබැයි එහෙම කියද්දවත් උහයි හාමුදුරුවනේ එහෙනම් පහුගිය දවස්වල පුපුරපු බෝම්බෙට දරුවෝ පුරුදු කළේ දෙමව්පියෝ. ඒ පව්කාර දෙමව්පියෝ. සසර පව් කරපු අය පව් කරන්නම උපදිනවා. නේ? අර කුක්කරවති සූත්‍රයේදී බුදුහාඳුර මතක් කළානේ. කළු පාට කර්ම ඇති කළු පාට විපාක ඇති ඇතිව උපදිනවා කිව්වා. පව් කරන්නම උපදිනවා. ඒක ස්වභාවය. ඒ ගැන සසර අකුසල් කරලා අකුසල්ම කරගන්න ඇවිල්ලා. දැන් පිනතුනේ මේ අසිපත් නරකේ උපදින්නේ තමන් කරපු වැඩ නිසා. එහි ගියාට පස්සේ අම්මට තාත්තට ඒකෙන් වළක්ව ගන්න බෑ. දැන් මම පව් කරලා එහෙට ගියා කියලා මගේ අම්මා දවස් 365ම දන් දුන්නත් පැය 24ම පිරිත් කිව්වත් ආවාස හදලා කෙත්වතු පූජා කරලා හාමුදුරුවරුන්ට සිව්පසයෙන් සලකලා කොච්චර පින් කළත් පින්වතුනි අර අසිපත් නරකයේ විඳින දුකෙන් ගලව ගන්න බෑ කියනවා බලන්න කොච්චර බරපතලද කියලා මොකක් කළොත්ද පංචශීල දුස්චරිතයේ හැසිරුණොත් පන්සල් කඩාගෙන නැත්තම් දුසිල්වන්තය විදියට හැසිරුණොත්. එතකොට ඔබ හිතන්න කොච්චරනම් අකපදයක්ද අකුසල් දෙයක්ද පන්සල් කඩා ගන්න එක කියලා. අටසිල් නවසිල් දසසිල් උපෝසත සිල් සාමනීර සිල් උපසම්පදා සිල් නෙවේ. සිල් පද පහ කඩා ගත්තොත් ගිහින් කොහෙද උපදින්නේ කියලා. ඊළඟ එක කියනවා බුදුරජාණන් වහන්සේ මහණනේ යම් කෙනෙක් කුසල කර්මයක් සිද්ධ කරයිද කොහොමද කයෙන් වචනයෙන් මනසෙන් අපි හැම කෙනෙකුටම පින්නතුනේ ඔය තුනෙන්මයි නරක දෙයක් හොඳ දෙයක් කරන්න වෙන්නේ මොකෙන්ද එක්කෝ කයි ඔබ කල්පනා කරලා බලන්න කයෙන් තොර අකුසලයක් කරන්න පුළුවන්ද කියලා ওই තුනේ හැර ඊළඟට බලන්න වචනයෙන් හැර අකුසලයක් කරනවද කියලා ඊළඟට මනස. ඒ නිසා තමයි කුද්දක නිකායේ ධම්මපදයේ පළවෙනි ගාථාවේ කියන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. චතෝ නං සුඛමං වේති ඡායාවාන පායි. මොකක්ද කියන්නේ? හැම දෙයකටම පූර්ව වෙන්නේ පෙරටු වෙන්නේ ප්‍රධානිය වෙන්නේ ඉස්සරහින් ගමන් කරන්න. මනෝ පුබ්බංගමා ධම්මා. මනස හැම දෙයකටම පූර්ව වෙන්නේ පිණුතුනි මනස. ඒ නිසා මේ මනස හදා ගන්න ඕන. මේ සිත පාලනය කර ගන්න ඕන. සිත দমনය කර ගන්න ඕන. එහිදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි කුසලයක් කරන්නද මූලිකය වෙන්නේ මනසයි. දැන් ඔයත් මේ ධර්ම දේශනාවට ලෑස්ති වුනේ කයනොයි වචනෙනොයි නෙවෙයි. ඉස්සල්ලාම ලෑස්තුනේ මොකෙන්ද? මනසෙන්. ඉස්සල්ලාම හිතන්නයි පටන් ගත්තේ. ඒ කියන්නේ නෑදෑයන්ටම කියන්න ඕනේ. අසවල් ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න ඕන. ධර්මාසනය හදන්න ඕන. එන පිරිසට සලකන්න ඕන. මේ හැම දෙයක්ම ක්‍රියාවට නංවන්න කලින් ඔයත් මොකද කළේ? මනසෙන් හිතුවා. චිත්‍රයක් විදියට හිතුවා. එකෙන් එකට කොළ කෑල්ලක් කරන් දෙවනුව ලිව්වා. හැබැයි හිතපු දේ නෙමෙයිද ලිව්වේ? හිතපු දේ ලිව්වේ. එහෙනම් ලියලියා හිතුවද හිතලා ලිව්වද? හිතලා ලිව්වා. එහෙනම් මූලිකය උනේ කවුද? හිත. දෙවනුවයි වචනය ක්‍රියාව වුනේ. දෙවනුවට ඔබ කියන්න පටන් ගත්තා. මහත්යට කියනවා අනේ අපි පින්කමක් කරමු අම්ම වෙනුවේ. දරුවන්ට දාට නිවාඩු දාන්න කියන. ගමේ නෑදායන්ට එන්න කිය අන්න වචනයෙන් කරන්න පටන් ගන්නවා. හැබැයි කරන්න පටන් ගත්තේ ඉස්සෙල්ලා මනසෙන් හිතපු දෙයක්. දැන් ක්‍රියාවට නගනවා. gedara tinta ගන්නවා. දැහැත් ආරාධනා කරනවා. පිරිසට මතක් කරනවා දාන හදන පිරිසට මතක් කරනවා පිරිකර ගේනවා විවිධ කටයුතු සිද්ධ කරනවා ක්‍රියාවෙන් දැන් බලන්න පින්නතුනේ හොඳ වැඩක් කරන්න එහෙනම් මූලික වෙන්නේ పూర్ව වෙන්නේ පෙරට වෙන්නේ මොකද්ද මනස අන්න මනෝ කර්ම සිද්ධ කරනවා වචී කර්ම සිද්ධ කරනවා කාය කර්ම සිද්ධ කරනවා මේවා හොඳ වැඩ කළාම කිසිම කෙනෙකුට අනතුරක් වෙන්නේ නැහැ මේ පින්කම කරලා ඉවර වෙනකොට ඔයතු කිසිම කෙනෙකුට අනතුරක් කරනවද? නෑ. හැමෝගෙම හිත සනසවල gederin පිටත් කරනවා. අනේකට කියනවා බුදුරජාණන් වහන්සේ චිත්තං පුනාතිති පුඤ්ඤං හදයන් පුනාතිති පුඤ්ඤං කියලා. සිත පැහැදෙනවා. සිත කියලා කියන්නේ රූප නිසා අරමුණු ඇති වෙනවා. ශබ්ද නිසා අරමුණු ඇති වෙනවා. දිවෙන් විදෙන රසනී රස නිසා සිතුවිලි පහළ වෙනවා. ශරීරයෙන් වෙදෙන ස්පර්ශ නිසා සිතුවිලි පහළ වෙනවා. ඒවට කියනවා චිත්ත නැත්තම් සිතුවිලි. දැන් ඔබ හිතන්න මේ බින්කම සිද්ධ කරනකොට රූප දකිනවා. මොනවද දකින්න රූප? ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවට වඩිනවා. අන්න හිත පහදිනවා. ඒ දේශනාව අහනවා කන පහදිනවා. ඒ කණෙන් අහන සිතුවිල්ල, ශබ්දය සිතුවිල්ලක්. නේ දැන් හාමුදුරුවෝ කියන බණපදෙන් බණපදේ හිතන්න සිටිවිලි. ගොඩ නැගෙන්න සිටිවිල්ල. එහෙනම් ශ්‍රවණ නැත්තම් කනෝයුපයෝගී කරගෙන සිටිවිලි හිතනවා. ගොඩ නැගෙනවා. ඊළඟට මොකද කරන්නේ? දානය හදනවා පිළියෙල කරනවා. ස්පර්ශ විඳිනවා. මේ සියල්ලංගෙම ඇසෙන් රූප දකිනවා රූප කෙරෙහි උපදින්නේ කුසල අරමුණු කනෙන් ශබ්ද අහනවා උපදින්නේ කුසල අරමුණු ශරීරයෙන් ස්පර්ශ විඳිනවා උපදින්නේ සිතුවිලි. කුසල සිතුවිලි. අන්න එතකොට සිත පහදිනවා චිත්තං පුනාතිති පුඤ්ඤං. මේකට යුත් කරනකොට සිත පහදිනවා. හදයන් පුනාතිති පුඤ්ඤං හදවත පිනා යනවා. මොනවා ගැන හිතලාද පිනා යන්නේ? මගේ අම්මා වෙනුවෙන් මම පින්කමක් කළා. තාත්තා වෙනුවෙන් පින්කමක් කළා. ඥාතිවරු වෙනුවෙන් පින්කමක් කළා. මම මගේ යුතුයකම් ඉටු කළා කියලා හිත හදවත පිනා යනවා. අන්න පිනා යන එකට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා මහානනි පින කියලා. එතකොට ඔයත් හිතන්න කාය කර්ම වලින් හිත පිනා යනවා නම් වචී කර්ම වලින් හිත පිනා යනවා නම් මනෝ කර්ම වලින් හිත පිනා යනවා නම් අපි කිසිම කෙනෙකුට හිංසාවක් සිදු කරලාද නැහැ. එබඳු හිංසාවක් නොකරපු ඇත්තු මිය පරලොව ගියාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්නතුනේ අන්නාර කියන දිව්‍ය ලෝකයෙන් උපදිනවා. මොකද්ද දිව්‍ය ලෝකේ? සුභකින්නක කියන දිව්‍ය ලෝකේ. ඒ දිව්‍ය ලෝකේ ඉපදුනහම මේ කරපු කුසල විපාකයන් විපාකයන් විදියට විඳින්න ලැබෙනවා. මොනවද? යාදිසං වපතේ බීජං. අපි මෙහි ඉන්නකොට වපුරපු දේවල් ඒ අස්සන්න විදියට කපන්න පුළුවන්. ඒක කියන්නේ පෙළපොතේ කායුම් දත්වා ආයුම් දේති බලං දත්වා බලං දේති වන්නං දත්වා වන්නං දේති සුඛං දත්වා සුඛං දේති පඤ්ඤං දත්වා පඤ්ඤං දේති කියනවා දැන් ඔයත් දායකයන්ට දෙන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ඔයත් කවදාකවත් ආමුදුරවන්ට ස්වාමීන් වහන්සේලාට බත් ව්‍යංජන මාළු පිළි නෙමේ පූජා කරන්නේ මොනවද පූජා කරන්නේ ආවිෂ වරණසක බල ප්‍රඥා. අන්න විපාක විදියට Tamanට ලැබෙනවා. දැන් අපි මතක් කළානේ තමන් කරන කුසලයේද ඒ විදියට විපාක දෙනවා තමන් කරන අකුසලයේද ඒ විදියට විපාක දෙනවා. ඒ විදියටම පින්නතුනේ විපාක දෙනවා නම් ආයුම් දත්වා ආයුම් දේති. ඔයත් සාමීන් වහන්සේලාට ආයුෂ දෙනකොට පෙරලා ලැබෙන්නේ මොකද්ද? ආයුෂය. උපදිනකොට ඔයත්න්ට පුළුවන්ද අරගෙන එන්න ස්වාමීනි අම්මේ තාත්තේ මට ජීවත් වෙන්න අවුරුදු 100ක් දෙන්න කියලා. කාටවත් පුළුවන් ද අවුරුදු 100ක් දෙන්න කියලා ඉල්ලගෙන එන්න. ඔයත් දරුවෝ හදලා කවුරු හරි අම්ම කෙනෙක් කියලා තියනවාද ආ මගේ පුතා අවුරුදු 200ක් ජීවත් වෙනවා. එහෙම දෙන්න පුළුවන්ද? ඇයි දෙන්න බැරි? ආන් බලන්න මනුලෝකේ උපදිනකොටත් ආයුෂ ලැබිලා තියෙන්නේ තමන් කරපු කුසල අකුසල කර්ම විදියට. දහරාච මහන්තාච ඒබාලායේච පණ්ඩිතා සබ්බේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරායන. ආයුෂ අඩුව උපදිනවලු සත්ව ඝාතනය කළාම අන්න සත්ව ඝාතනය කළපු නිසා මනුලව උපදිනකොටත් අඩු ආයුෂක උපදිනවා. ඔන්න විපාක. මොනවද? ආයුෂ දීලා නැහැ. ඒ කියන්නේ අබේ දාණය දීලා නැහැ. අබේ දාණය දුන්නොත් දීර්ඝාස සම්පත් ඇතිව උපදිනවා. දැන් ඔයත් හෙට දෙන්නේ අබේ දාණය. එතකොට ආයි ආමුදුරුවනේ අපි හරකෙක්වත් නිදහස් කරන්නේ නැහැ. දන්නේ දෙන්නේ කියලා. නේ? එතන ආයුෂ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතය පවත්වාගෙන යන්න ධම්මේලක් පූජා කරනවා. උන්වහන්සේලාට පුළුවන් සතියක් निराහාරව ඔයත් දෙන දාන වේලෙන් වැඩ ඉන්න. ඒ නිසා එතන මතක් කළේ ආයුෂී දෙනවා කියලා. ඇයි උන්වහන්සේලාට ජීවත් වෙන්න උපකාරයක් වෙනවා. අං විපාකය ආයුන් දත්වා ආයුෂය දෙනකොට අපට ආයුෂ ඇති උපදින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බලමු පින්නතුනේ එහෙම නොකරපු ඇත්තන්ගේ ආයුෂ අඩුව උපදින්නෙත් ඇයි කියලා. බුදුහාමුදුරු සිහිපත් කරනවා ඔය කාය දුසිල්වත් වැඩ කරන වචන දුසිල්වත්ව හසුරුවන මනසෙන් දුසිල්වත් සිතුවිලි හිතන ඇත්ත කරන්නම අකුසල්. එයත්තන්ට ඒකේ සීමාවක් නැහැ. සීමා රහිතයි අකුසල් කරන්න ගියා. ඔය කතන්දරයක් තියෙනවා මේ කෝලෙයි පග්ගුණයි කියලා දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්නගේ නම? කෝලිය පග්ගුණ. මේ දෙන්නගේම වැඩේ පින්නතුනේ අකුසල් කරන එක. කොහොමද අකුසල් කරන්නේ? විවිධ වෘත සමාදාන වෙලා පින් කරන්න බලනවා. හැබැයි එක ක්‍රියාවක්වත් කරන්නේ නිවැරදි ක්‍රියාවක්. බුදුහාඳුර ළඟට ගිහින් අහනවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි දෙන්නම ජීවත් වෙන්නේ මෙහෙමයි කිව්වා. අපි දෙන්නම ජීවත් වෙන්නේ බල්ලෙක් විදියටයි ගොනෙක් විදියටයි කිව්වා. ස්වාමීනි මරුණට පස්සේ කවුරු වෙලාද උපදින්න පුළුවන් කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ගැන මගෙන් විමසන්න එපයි කිව්වා. දෙවෙනි වතාවෙදිත් අහනවා ස්වාමීනි කොහොමද උපදින්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කියන ඕව මගෙන් අහන්න එපයි කිව්වා. තුන්වෙනි වතාවෙදිත් අහනවා. ස්වාමීනි කොහොමද උපදින්නේ කියලා ඇහුවා. තුන්වෙනි වතාවෙදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනේ අකුසල් වැඩ කරනවා නම් දුසිල්වන්ත වැඩ කරනවා නම් එයත් උපදින්නම කිව්වා බල්ලොයි හරකුයි වෙලා. ඔන්න බලන්න ආත්මයක් නැත්තම් සත්වයේ උපදින විදිය. කිව්වා පග්ගුණ කෝලිය යම් වූ කෙනෙක් අකුසලයන් කරනවා නම් ඒ කියන්නේ දැන් කතාවකට කියනවනේ බලු වැඩ කරනවායි කියලා. නේ? අපේ සමාජයේ කියනවනේ බලු වැඩ කරනවා, ගොන් වැඩ කරනවා, බූරු වැඩ කරනවා. මේ විදිහට කියනවා. අන්න බලන්න, එබඳු විදිහේ සත්වයෝ කරන සත්ත්ව වැඩ කරොත් එහෙම. කියනවා උපදින්නෙම කිව්ව සත්වයක් වෙලාමයි. ඒ කියන්නේ බල්ලෙක් වෙලාමයි ඉපදින්නේ කිව්වා. අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි ඒකෙන් වළකින්න මොනවද කරන්න ඕන කියලා ඇහුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ප්‍රකාශ කරනවා මතක් කරනවා පග්ගුණ එහෙනම් කරන්න ඕන කිව්ව හොඳ වැඩ. ඒ කියන්නේ කාටවත් හිංසාවක් කරදරයක් පීඩනයක් නොවන වැඩයි කරන්න ඕන කිව්වා. ස්වාමීනි කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඉන්පස්සේ කිව්ව බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් කිව්ව කාය කර්ම හොඳ වැඩේව කරන්න කිව්වා. වචී කර්ම හොඳ දේවල් කියන්න කිව්වා. මනෝ කර්ම හොඳ සිතුවිලි හිතන්න කිව්වා. ඔන්න ඔය තුන කළොත් එහෙම කෝලීය පග්ගුණ සුගතියමයි උපදින්න කිව්වා. එහෙම නැත්නම් ඔය කර්මවල විපාක විදියට දුක් විඳින්න වෙනවා කිව්වා. දැන් අද ඔයත්න්ට මම අර මතක් කරපු ගාතාව බලන්නකෝ. ওই ගාතාව තියෙන්නේ ඒ ධම්මපදයමයි. ඔයත්න්ගේ අපේ අත්පොත බෞද්ධයන්ගේ අත්පොත. ඒකට කියනවා ධම්මපදය කියලා. ධම්මපදයේ තියෙන ගාතාවක් තමයි ඔයත්න්ට මතක් කළේ. අතිරං වත යංකායෝ පටවින් අදි සෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරා අපේ ජීවිතයේ වැරදි වැඩ කරන්නේ වැරදි සිතුවිලි හිතන්නේ වැරදි වචන කියන්නේ මේ මේ ගැන දන්නේ නැති නිසා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා පින්නතුනේ පට වින්නදි සෙස්සති චුද්දෝ අපේත විඥානෝ. අපි හැමෝටම වටිනාකමක් තියෙනවා. නේ කවුරුත් මැරිච්ච මිනිහෙක් කැපුවට නඩු දානවද? මැරිලා ඉන්න මිනිස්සෙක් එම්බාම් කළාට පස්සේ එම්බාම් කරපු මනුස්සයට විරුද්ධව නඩු දානවා. ඇයි දාන්නේ නැත්තේ? මැරිලා තියෙන මිනිහක් නිසා. එහෙමක් නෑ නේද?